හේතු වීම සාමූල වචනාකට සාමයක් කොමිසාමයක් බුදුරජාණන් වහන්සේගේ න්‍යාය බුදුරජාණන් වහන්සේගේ ආඥය තේරුම් ගැනීම නැත්නම් මොන තේරුම් කරාම නෙවෙයි ඒ කොහොම කරේ අපේ හිත තේරුම් කරගන්න. යම් විදියක් පොරොන්දු දුනිපා කියන දේවල් කවදාවත් කරනවා කියලා කියන්නේ වාහනවත් ඉන්දියක් වර්ක් කරනකොට ඒකන කියලා අපේ හිතේ තිබෙනා වූ කෙලෙස්ම ඒවා කියන සුත්‍රයේ පිළිතුරයි. ඉනාලේ භාවනා වැඩසටහනට සම්බන්ධයෙන් අපේ කිමත් විශේෂ යෝගුන් විශේෂ සාමත්ම සත්‍යාරණ ඕනේ කමින් මේ ස්වාමීන් ස්වාමීන් ඒ උත්තරලා උන්වහන්සේලා වතුයේ ක්‍රීමායේ සිදු කරගතා වූ සියලුම මහාන්‍ය උන්වහන්සේගේ උත්තර චේතනාවන්ගේ අනුභවයෙන් හැම දිනාටම ඉදිරි ප්‍රාවුණ්‍ය නැතුව ඒ කියන දේවල් උන්වහන්සේලා වූ ලොවෙන ඉතාමත්ම බරපතල ඒවලුවක් ලෙස ඒවලුවක් කරන්නේ කෙලෙස් වත් කරන්නේ කෙලෙස් වත් සමාධියේ සිටි මූර්ඛා ධර්මයන් දිනු කරගන්නට වඩාන්න සංඥාකමේ කුල ධර්මයන් පිටේ හේතු වාසනා වේවා දැන් අපි මේ සාකච්ඡා කියලා දුන්නේ. තවත් කියනවා මේ අපේ දිනවලට නා ප්‍රශ්න එහෙම තියෙන ඒවා අපි එකතු කරමු. ඒ ප්‍රශ්න තොරතුරු කියලා. මෙතෙන් මුඛ්‍යා කියන්නේ තමයි තියෙන ධර්මමය විශේෂයෙන්ම අපි වැඩිපුරම ආස්න ධර්මක භාවනාවට සමානතර චිත්ත චිත්ත යොමු කරගන්න හැකි කියන වර්තමාන සම්මතය දැනගන්න මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ ජීවිත පැතුවේ බලවේගයේ මේ ඔක්කොම මේ භාවනා කරන කතා කරන්නේ ඒක විතරවල භාවනායේ වායු වශයෙන් කියන දේවල් ගැන ගොඩාක් කතා කරනවා ඒක නිසා මේ භාවනාවට නිවන ධර්ම යටපත් කරන්න ඉතිරිම හදාගන්න උදවුන ප්‍රකාරවත් වෙනවා ආ ඒ වගේ දෙයක් ඒක තමයි අපි ඔය ප්‍රශ්න තියෙනවා කියලා ඔය කියලා මේක අපි ඒවා හඳුනා ගන්න ඉස්සන්න භාවනා කරන්න බුදුරජාණන් වහන්සේගේ මේ භාවනා වැඩසටහන එකක් වෙනවා මේ வாக்குவிஷய கீதா ஆகினாலே Thank you. ප්‍රතිශත කියනවා කියන්නේ අපි මේ පාලනය කරන දේවල් ඉන්න තැන පිළිතුරු සබා ඉර සබා තාමකට නැත්නම් තමයි පිළිගැනීමක් අවශ්‍ය වෙනවා අමාරුවට සාපිතිය මෙහෙමීමක් පහළ කාලෙක ඒ වාස්තවම මාර්ගයෙන් දේවල් කියන්නේ. ආමේ කියන සම්මානයෙන් දේවල් ඒ සතරාන්ත භවනා සාධන වස්තු විශේෂ විලාසය. Thank you. වස්තුවේ දැක්වීම නිසා මේ ඇඟට මහන්සිය වගේ වෙන තියෙනවද? නෑනේ. එහෙම එකක් නෑ. සිහියයි නෝනයි පිළිබඳව කතා කරොත් සිහියයි නෝනයි පිළිබඳව කතා කරොත් අපි වෙලාවකට කියනවා සිහියෙන් කටයුතු කරන්න කියලා. සමහර ලාක් වෙනවා නුවණින් කටයුතු කරන්න කියලා. සිහිය කියලා කියන්නේ අරමුණට අපේ හිත යොමු කරන්නා වූ අරගෙන යන්නා වූ අමුණවන්නා වූ ගුණ විශේෂයක් තිබෙනවා අපේ හිතේ ඒකට කියනවා සිහිය කියලා. ඒක කුසල මේ සිත්වල පමණයි වැඩ කරන්නේ ඒකයි චෛතසික ධර්මයක්. සති චෛතසිකයේ සිහිය කියලා කියනවා. ඒකට ඒ සිහිය තියෙන චෛතසිකයට මේ දැනීමේ හැකියාව නැහැ. සිහිය කියන චෛතසිකයට එහෙම නැත්නම් සතියට දැනීමේ හැකියාව නැහැ. ඒකට එකම එක දෙයයි කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ තමයි එයත් එක්ක ඉන්නවා මේ සිහිය සිහිය කියන ධර්මය ඒ සිහිය කියන ධර්මයත් එක්ක ප්‍රධාන වෙන්නා වූ තව ಗುಣ විශේෂයක් තියෙනවා. ඒ තමයි හිත මේ නුවණ. එහෙම නැත්නම් හිත. මේ මේ හිතව එහෙම නැත්නම් මේ ප්‍රඥාව කියන හිතව අරමුණ වෙතට අරගෙන යන්න යොමු කරන්න හරවන්න විතරයි පුළුවන්කම තියෙන්නේ ඒ සිහියට. දැනීමේ ගුණය ඒ සිහියට නැහැ. දැනගන්න බෑ ඒක. එහෙම අරමුණට හිත හැරිච්ච ගමන් යොමු වෙච්ච ගමන් ඒ හිතට පුළුවන් දැනගන්න හිතට පුළුවන් දැනගන්න ඊටත් වඩා නුවණට පුළුවන් දැනගන්න. ඒක නිසා අපි මේ සිහියයි නුවණයි කියන දෙක මතක තියාගන්න ඕනේ ඒ දෙක එකටයි ඉන්නේ කියලා. සිහිය කියන එකයි නුවණ කියන එකයි මේ ධර්මතා දෙකම එකටයි ඉන්නේ. සිහිය නැතුව නුවණ නැහැ. නුවණ නැතුව සිහිය පිහිටන්නේ නැහැ. වැඩ කරන්නේ නැහැ. මේක මතකයි. සිහියයි නුවණයි දෙක. එතකොට සමහරලාකක් කියනවා සිහියෙන් ඉන්න කියලා. එහෙම සිහියෙන් ඉන්න කියලා කිව්වත් කිව්වම ආය නුවණින් ඉන්න ඕනේ කියලා එහෙම කියන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව නුවණ ඥානෙ ඒකාන්තයෙන් එතෙන්ට ඉදිරිපත් වෙනවා. නුවණින් කටයුතු කරන්නයි කියලා කිව්වන් පස්සේ සිහිය යොදන්නයි කියලා එහෙම මේ කියන්නත් අවශ්‍ය නැහැ. හේතුව සිහිය අනිවාර්යයෙන්ම ඒක තියෙනවා. සිහියයි නුවණයි දෙක. ඉතින් අපි සතිපට්ඨාන දැන් සිහිය කියන එක සිහිය කියන එක ආකාර සිහිය කියන එක ආකාර කීයක් වෙනවද? සිහියට සිහියට සතියට තියෙන හැකියාව මොකද්ද? ගුණ විශේෂය මොකද්ද? ඒකෝර මම කිව්වේ සිහියට තියෙන ගුණය මොකද්ද? අරමුණට යොමු වෙන්න පුළුවන්. අරමුණ පැත්තට හැරෙන්න පුළුවන් යොමු වෙන්න පුළුවන් අරමුණට පමුණුවන් රැඳෙන්න පුළුවන් හැබැයි ඒ යෑමේ ගුණේ විතරයි ඒකට තියෙන්නේ ඒකට ඉදිරිපත් වීමේ හැකියාව විතරයි තියෙන්නේ හැබැයි දැනීමේ හැකියාව ඒකට නැහැ දැන් එහෙම ඇත්ත වශයෙන්ම කියන්නේ මේ උපත්හාන ලක්ෂණය කියලා කියන්නේ අනිත් මේ ඒකට ඉදිරිපත් වෙන අරමුණට ගොඩ වෙන ලක්ෂණය තමයි ඒක තියෙන්නේ. දැන් ඒ සිහිය ආකාර හතරක් වෙනවා. එහෙම ගොඩවීමේ සිහිය, අරමුණට යෑමේ ඒ සිහිය ආකාර හතරක් වෙනවා. ඒ ආකාර හතරක් වෙන්නේ අරමුණේ හැටියට. හැබැයි සිහියම සිහිය එකයි. සිහිය එක වුණාට ඒක යන තැන අනුව ඒක හතරක් වෙනවා. දැන් ඔන්න සිහිය කයට යොමුනවා. සිහිය කයට හරවනවා. කයට යොමු කරනවා. ඒ කයට යොමු කරපු නිසා ඒක කය අනුෝගී සිහිය බවට පත් වෙනවා. ඒක තමයි කාය අනුපස්සනාව. කය අනුෝගී සිහිය. කායගත සති කියලා කියන්නේ. ඊළඟට තියෙනවා ඒ සිහිය වේදනාව බලන් යනවා. වේදනාව පැත්තට යොමු වෙනවා. වේදනාව පැත්තට හැරෙනවා. වේදනාව පැත්තට හැරෙච්ච යොමු වෙච්ච සිහියට කියන මොකද්ද? වේදනාව බලන සිහිය කියලා. හැබැයි සිහිය එකයි. සිහිය එක වුණාට දැන් සිහිය ගියේ කී පැත්තකටද? ඉති පැත්තකට ගියා. සමහරලාට සිහිය හිත දිහා බලන්ට යනවා. හිත දිහා බලන්ට හැරෙනවා. හිත දිහා බලන්ට යොමු වෙනවා. ආන්නේ හිත දිහා බලන්ට යොමු වෙච්ච හැරිච්ච ගොඩ වෙච්ච සිහියට නමක් කියනවා. ඒ තමයි චිත අනුවගේ චිත්තානුපස්සනාව කියන්නේ. සතිපට්ඨාන. එතකොට සිහිය එක වුණාට හතර දැන් තුන් තුන් පැත්තකට ගියා. ඊට පස්සේ හතරවෙනි එක තමයි සිහිය ධර්ම ස්වභාවයන් බලන්ත හේතු ස්වභාවයන් දකින්ත ස්කන්ධ ධර්මයන් බලන්ත ගොඩ වෙනවා. ආන්නේ ඒකට කියනවා මොකද්ද? ධම්මානුපස්සනාව කියලා. ඒක නිසා මූලික වශයෙන් සිහිය කියන ධර්මයේ එකයි ඒක යන තැනේ හැටියට නම් හතරක් වැටෙනවා ඒකත් අපේ භාවනාවට අපි ප්‍රයෝජනවන්නේ වෙන නිසා මේ දැනගත යුතුයි හොඳයි අපි කය භාගයක් විතර තව ඉදිරිපත් කරගන්නමු මේ මේ මොකක් හරි කියන දෙයක් පැහැදිලි කරගන්න අපේ කෙනෙකුට මේ ප්‍රශ්න දෙකක් තියෙනවා සත්‍යය සත්‍ය භාගයක් විතර කියලා ඊට පස්සේ අපි භාවනා කරමු. මුලින් සක්මන් භාවනාව ඉස්සර වෙලා කායානුපස්සනාවක්මයි. අපි බලන්නේ කයේ ක්‍රියාකාරීත්වය කයේ යන ගතිය, කයේ චලන ගතිය, කයේ පිහිටෙන ගතිය. ඒ නිසා පාදය හෝ වම දකුණ කියලා හෝ පාදයේ ඉදිරියට යන ආකාරය කියලා හෝ කුමන හෝ ආකාරයක් කය අනුව බලනවා නම් ඒක අනිවාර්යයෙන්ම කයට නැමිච්ච කය බලන කයේ ස්වરૂපය දකින්නා වූ සිහි නිසා ඒකට කියනවා කායම්. හැබැයි එතනදී කෙනෙක් මෙහෙම දැන් ශරීරේ කය දිහා බලන හිත තියෙනවනේ. කය දිහා බලන හිත. දැන් මේ හිතින් තමයි මේ හිත ලෝභ කරාද මේ හිත ද්වේෂ කරාද මේ හිත මෝහ කරාද කිය මොහෙන් මුලා වුණාද කියලා ඒ කය අනුව බලන හිත ගැන මෙහෙය කරනවා ඒ සක්මන් කරද්දී එතකොට මොකද වෙන්නේ එතකොට චිත්තානුපස්සනාව ඒ කියන්නේ එතනදී බැලුවේ කය නෙවෙයි කය බලන හිතයි ආන්න එහෙම හැරෙනවා හැබැයි කය අනුව බලන සාක්කල් ඒක කායානුපස්සනාවක් නෑ. සමහරවිට මේ පාදේ එහෙම නැත්නම් පාදයේ උසවන උට, සබන කොට, යනකොට පොඩි වේදනාවක් ඇති වෙනවා. මේ වේදනාව දිහා බලන්න. එතකොට මොකද වෙන්නේ? වේදනාව බලන්නව සිත බවට පත් වෙනවා. මූලික වශයෙන් කායානුපස්සනාවයි. හැබැයි මේ කය බලනකොට ඒකේ පැතිකඩ බලනකොට කය වැඩිමින් පොඩ්ඩක් පහකට යනවා. එක්කෝ අහුවෙන්නේ වේදනාව, එක්කෝ අහුවෙන්නේ සිත, එක්කෝ අහුවෙන්නේ ධර්ම ස්වභාවය. අපි හිතමු මෙහෙම මේ දැන් පාදයේ උසවනවා පාදයේ තබනවා ඉදිරියට යනවා මේක ඇතිවීමක් නැතිවීමක් දකිනවා ඇතිවීම ස්වභාවයේ දකිනවා නැතිවීම ස්වභාවය ඇතිවීම ස්වභාවය කියලා කියන්නේ ධර්ම ස්වභාවය නැතිවීම ස්වභාවය කියලා කියන්නේ ධර්ම ස්වභාවය. ඒ ඇතිවීම ස්වභාවයෙන් නැතිවීම ස්වභාවය දකිනකොට හිත එතෙන්ට ගියා නම් එතකොට දකින්න මොකද්ද ධර්මය. නේද? සම්මාන. ඒක නිසා කය දිහා බලන තාක්කල් ඒක කායන පස්සනවා. මේ විදිහට තේරුම් ගන්න. ඔව්. හතරම වැඩෙන්න ඕන එක වෙලාවෙ වැඩෙන්නේ හැම වෙලෙම එහෙත් මෙහෙට shift වෙනවා. ඒ කියන්නේ කවදාකවත් ඒකෙ එහෙම එහෙම එකේම හතරම හතරම වඩන්න ඕනේ. හතර එක වෙලාව එක මොහොතේ වැඩින්නේ. ඒක එක ඉරියව්වක ඒක වෙනස් වෙනස් වෙලා වැඩෙන්න පුළුවන්. එක ඉරියව්වෙම වේදනාවට හැරෙනවා, හිතට හැරෙනවා, කයට හැරෙනවා ධර්ම ස්වභාව බලන එකට හැරෙනවා එහෙම වරින් වර හිතෙන්නට එතකොට හැම වෙලාවකම සිහියෙන් ඉන්නකොට ඔය සතර සතිපට්ඨානයම එකින් එකට එකින් එකට මාරු වෙවි මාරු වෙවි මාරු වෙවි මාරු වෙවි වැඩෙනවා අපි අපි මේ භාවනා කරනකොටත් එහෙමයි භාවනා මොකද ආනාපාන සති භාවනා කරනකොටත් සිහිය හිතෙව්වොත් ආනාපාන මේ ඔන්න බලන්න ආස්වාද ප්‍රස්වාද බලාගෙන ඉන්නකොට කායානුපස්සනාව. තක්කාරයෙන් හිත ගියා. හිත ගියයින් පස්සේ මහා හිතවිල්ලක් ආවා. ඒ හිතවිල්ල ඉතින් පොඩ්ඩක් ලෝභ සාගත එකක්. ඉතින් ඉක්මනට හඳුනා ගන්නවා හිත මේ ලෝභයක් ඇති වුණා ඒක. ඒක හඳුනා ගන්නකොටම චිත්තානුපස්සනාව. ඊළඟට ආස්වාද ප්‍රස්වාස කරගෙන යනවා. හරිම සන්තෝෂයි, සැහැල්ලුයි, සතුටුයි. ඒක දකිනකොටම ඒ සැහැල්ලුව සන්තෝෂයේ සතුට දකිනකොටම වේදනානුපස්සනාව වෙනවනේ ආනේ කෙන්දක්වත් කියන්නේ අරමුණකින් අරමුණකට මාරු වෙන්න නිකන් කෙන්දක්වත් නැති ඇති ඇති නැත්තර ඒ තරම් ඉක්මනටම shift වෙනවා නිතර ඔය ආයත් විවද පතවි ධාතුව දැනගොඩට කායානුපස්සන. ඒක රූපනේ. රූප. ඒකත් හොඳයි. දැන් වේදනාව කියන්නේ රූපයක් නෙවෙයි. වේදනාව කියන්නේ රූපයක් නෙවෙයි. වේදනාව කියලා කියන්නේ විදීම් සහගත හිතේම ආකාර විශේෂයක්. වින්දනයේ. එතකොට වේදනාවේ පඨවි ආපෝ තේජෝ වායෝ බලන්නේ. වේදනාව එහෙම එකක් නෙවෙයි. වේදනාව කියන්නේ සැප දුක් වශයෙන් උපේක්ෂා වශයෙන් විදීම් මාත්‍රයක්. සිත් සිත් සිතේ කියන එකක් පඨවි ආපෝ තේජෝ වායෝ නෑ. ඒකත් ඇවිල්ලා මේ රාග වශයෙන්, ද්වේෂ වශයෙන්, මෝහ වශයෙන්, උද්ධච්ච වශයෙන්, විචිත්ත වශයෙන්, සංකීර්ත වශයෙන් බලන ඒකේ හිතේ විවිධත්වයක්. එතකොට චිත කියන එකක් නාම ධර්මයක්. වේදනාව කියන එකක් නාම ධර්මයක්. ඊළඟට ඇතිවීම නැතිවීම ස්කන්ධ ආදී දේවල් නාම ධර්ම. ඒ අතර පඨවි කියලා කියනකොට දැනගන්නකොට ඒ පඨවි කියලා කියන්නේ කායાનුපස්සන රූපය. දැන් කොහොම මේ බලන්න කායානුපස්සනාව යටතේ තිබෙනවා විස්තර කරනවා සතිපට්ඨාන සූත්‍රයේම කායානුපස්සනා දොරටු 14ක්. කීයද? කායානුපස්සනාවල් කියනවා 14ක්. දැන් අපි හිතමු 14 දෙනෙක් ඉන්නවා. ඒ 14 දෙනා කායානුපස්සනාව වඩන්න කියලා. 14 දෙනා අපි හිතමු උදාහරණයක් හැටියට කායානුපස්සනාව හරහා නිවන් දැකලා. එක්කෙනෙක් ආනාපාන සතිය වශයෙන් කායානුපස්සනාව වඩනවා. අනිත් එක්කෙනා සක්මන් කිරීම වශයෙන් කායානුපස්සනාව වඩනවා. අනිත් එක්කෙනා මේ සති සම්පජන්යේ පිහිටීම වශයෙන් ඔය තව තියෙන්නේ ඔය කයි කියනවනේ ප්‍රධාන ඉරියව් වලට වඩා සියුම් වෙච්ච අනු ක්‍රියා කියනවනේ. ඒ කියන්නේ දැන් අත ඔසවනවා, පාත් කරනවා, හැරෙනවා, නැමෙනවා ඒවා තියෙනවනේ. ආන්න ඒ පොඩි පොඩි ක්‍රියාවත් සති සම්පජන්ණයේ පිහිටුවලා බලාගෙන වඩාගෙන ඉන්න. එහෙම ඉන්නකොට එයාට ධර්මාවෝදනයි. ඒකත් කාය අනුපස්සනාවක් තමයි. ඊළඟට තියෙනවා මේ ධාතු ස්වභාව වන්න පඨවි ආපෝ තේජෝ වායෝ ඒකත් කායානුපස්සනාවක් තමයි ඊළඟට කය සමාන කර කර බලනවා ඒ කියන්නේ සමාන කර කර බලනවා කියලා කියන්නේ අපි වෙනත් කෙනෙකුගේ ශරීරයක් විශේෂයෙන්ම මේ බලන්නේ ඔය මරණයක් මරණයක් දැක්කාම ඒ මරණය දැකලා ඒ මරණය මලකුණ ඒ මලමිණිය දැකලා ඒකට අපේ ශරීරය සම්බන්ධ කරනවා. ඒ කියන්නේ ඒකේ යම් කිසි ස්වභාවයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක මේකට තියෙනවා. කියන එක. ඒකට අරකට සමාන කරලා මේක බලන්න. ඒක දැන් කුණු වෙලා තිබෙනවා නම් ඒ විදිහටම කුණු වෙන්නා වූ ගති විශේෂයක් මේකෙත් අන්තර්ගතයි. යම් කිසි විදිහකින් ඒකේ විකෘති ස්වභාවයක් ඉදිබින් ස්වභාවයක් තියෙනවාද ඒ විදිහටම මේකත් විකෘති වෙලා ඉදිමෙන්න තියෙන එකක් කියලා ඒකට සම කරලා බලනවා. එහෙම තියෙනවා නමයක්. ඔක්කොම තියෙනවා කායානුපස්සනාවල් 14ක්. හොඳයි. එතකොට මේ පටවි ආදී දේවල් බලන්නේ කායාන පස්සේ. ඉරියාපත භාවනාවත් කායානුපස්සනාව. ඔව්. සම්මාන කෑම තමයි ඉතින් තමයි මේ ප්‍රොතුර මැද කොටස අද ඉවර වෙනකොට නැවත ප්‍රාසාසයේ පටන් ගන්න කරන මැද ඒ විදිහට තමයි ඒ විදිහට කරනකොට නැත්නම් එහෙම අපි ඇත්තටම මහත්යා සත්‍ය වශයෙන්ම මේ භාවනාවට ගොඩ වුණොත් සත්‍ය වශයෙන් බැලුවොත් එහෙම අපි නාසයේ අග හෝ සොල උඩ හෝ නාසයේ ඇතුළ හෝ නාසයේ මැද්ද හැවක හෝ නාසයේ වටේ දික්ටි ස්වභාවය හෝ ඔය කොතන හරි තැනක හැපීගෙන වැඩිගෙන තමයි ඔබ කියන්නේ හුස්ම ගන්න. ඒකේ ගුරුසු බව නිසා ටිකක් හොඳට දැනෙනවා. ටිකක් ඒක සිව් නිසා අදුවට දැනෙනවා. ඕක නියත. දැන් අපිට එහෙම මෙහෙම අතුරට ගිහිල්ලා මෙහෙම ආපහු එන එක එහෙම එකක් නෑ. දැන් නාසයේ හුස්ම ඇතුළේ යනකොට දෙකෙන්ම සමහරලාට ඒක ගානට ඇතුල් වෙනවා සමහරක් එක නාසයකින් ටිකක් අනිත්යෙන් වැඩියෙන් එහෙම ඇතුල් වෙනවා. එක වෙලාවෙම තමයි කුසුම නාස් කුහුරු දෙකින්ම ඇතුල් වෙන්නේ. අපි බලන්නේ කුසුම ඇතුල් වෙන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳලා ඇතුල් වෙමින් පවතින. ඇතුළෙම නැතිවෙන්නේ. හුස්ම ඇතුල් වෙන්න පටන් ගන්නකොටම වදින්න පටන් ගන්නවා. හුස්ම ඇතුල් වෙන පවතිනවා කියන අර්ථ වැඩෙනින් පවතින. හුස්ම ගිහිල්ලා ඉවරයි කියලා කියන්නේ අරක වැඩිම හතර වෙනවා. මේක තේරෙනවා. ඒ වගේ අපි හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙන බව දැනගන්නවා. පටන් ගන්නකොට හුස්ම ඇතුල් වෙන්න පටන් ගත්තා පටන් ගන්නකොටම දැනගන්නවා හුස්ම දැන් ඇතුල් වෙනවා ඊට පස්සේ වදින් පවතිනවා එතකොට අපි දැනගන්නවා හුස්ම දැන් ඇතුල් වෙමින් පවතිනවා දැන් ඒක නතර වුණා හුස්ම ගිහින් ඉවරයි ඊට පස්සේ අපි හුස්ම රැල්ල පිට වෙන්න පටන් ගන්නවා පිට වෙමින් පවතිනවා ඒක වෙලා ඉවරයි ඔච්චරයි සමතගන්නේ එතනින් එහා අර මෙහෙම ගිහිල්ලා රැඳිලා එහෙම රවුමින් එකක් එහෙම අපි හිතන්නේ. ඒක නිකන් අර මේ හිතුවට ඒක ඇත්තම නෙවෙයි. ඒ මුලමෙද අද බලන්නේ අර විදිය. මුල කියලා කියන්නේ හුස්මර හුස්ම ඇතුළෙන් පටන් ගන්නවා කියලා කියන්නේ මුලයි. හුස්ම වැදෙමින් පවතිනවා කියලා කියන්නේ මැදයි. හුස්ම ඇතුළලා අවසන් වුණා කියලා කියන්නේ අගයි. ඒකේ සමහර කෙනෙකුට දැනෙනවා හුස්ම පටන් ගැනීම හරි ඉක්මන. පටන් ගන්න තැනයි, මැද තැනයි, අවසන් වෙන තැනයි සමහර කෙනෙකුට ආකාර තුනකට දැනෙන්න පුළුවන්. එකක් තමයි පටන් ගැනීම හරි කෙටි, හුස්ම යන මැද හරිය දිගයි, හුස්ම ගිහින් ඉවර වෙනවා කියන එක තියෙනවා. මේක දැනුණා තේරුණාද? හුස්ම සමහරුන්ගේ හුස්ම මැද කියලා දැන් මුල මැද අගනේ. ඒකේ මුල හරි කෙටි වැඩිල පටන් ගන්නවා ඉක්මනට. ඊට පස්සේ මැද ටිකක් පවතිනවා. ටිකට. ඊට පස්සේ අග කියන එක ඉක්මනට වෙනවා. මේ මුලමඳ අග දැන ගැනීමට එක හුස්ම රැල්ලක හෝ වේවා පටන් ගැනීමේ ඉඳලා අවසානයේ දක්වාම බැලුවනම් මුලක් දැකලා තේනවා මැදක් දැකලා තේනවා අගක් දැකලා තේනවා නම් කිරීම අවශ්‍ය නැහැ. කාට මේ කියන්නද නම් කරන්නේ. වැඩක් අපි හුස්ම රැල්ලේ ආරම්භයේ ඉඳලා ආරම්භයේ ඉඳලා අවසානය දක්වා බල බැලුවනම් දැක්කනම් ඒක පෙරුණා නම් සිහිය එතන තිබිලා තියෙනවා මුලටත් තිබිලා තියෙනවා මැදටත් තිබිලා තියෙනවා අගටත් තිබිලා. ඔය හුස්ම ගන්න මැද කියලා කියන්නේ හරි මැද නෙවෙයි. හුස්ම ගන්න මැද කියලා කියන්නේ හරි මැද නෙවෙයි. හුස්ම ගන්න මැද කියලා කියන්නේ පටන් ගැනීමේ පටන් ගැනීම ඉවරෙච්ච ගමන්ම අවසන් වෙන තැන දක්වාම හරියට කියනවා මැද කියලා. ඒක නිසා ශ්‍රද්ධාව කියන සලස්ස කොටස ටිකක් වැඩිපුර දිගක් තියෙනවා. සබ්බකාය කියලා කියන්නේ එතන ආස්වාස රැල්ලක්. ආස්වාස රැල්ලක්. තනි තනි කර පිරිසිදු කුසුම රැල්ලක් ගත්තයින් පස්සේ ඒක සබ්බකාය. කුසුම රැල්ල දිහා මුලේ ඉඳලා අග දක්වා බලනවා කියලා කියන්නේ සබ්බකාය ප්‍රතිසංවේදී. දැනගැනීමේ නැහැ. ආස්වාසයට එකකට එහෙම ප්‍රස්වාසයට. Thank you. තුළ විශ්වාසය වැඩිම නැම මුලක් මතක් කරක් තියෙනවා ඒක දකින්න ඉතාලේ හුස්ම රැල්ලට ගත්තයින් පස්සේ හුස්ම රැල්ලේ මෙහෙමයි හුස්ම රැල්ලේ හුස්ම රැල්ල පටන් ගන්න තැන ම තමයි මුල සඳහන් කරන්නේ. ඒකේ මුලයි නැදයි අගයි කියලා සඳහන් කරන්නේ. කුසුම රැල්ල ගන්න තැන තියෙන මුල. කුසුම රැල්ල යන තැන තියෙන මැද. කුසුම රැල්ල ගිහිල්ලා ඉවර වෙනවා කියන එක අග. එහෙමයි තියෙන්නේ. එහෙම අර විදිහට සලකන්නේ ඒ කියන්නේ කුසුම රැල්ල පටන් ගැනීමේ මුලක් තියෙනවා නැදක් තියෙනවා ආගක් තියෙනවා ඒකවත් කුසුම රැල්ල මැද මුලක් තියෙනවා ආගක් නැදක් තියෙනවා ආගක් තියෙනවා කුසුම රැල්ල අග මුලක් තියෙන අගක් තියෙන මැදක් තියෙන අගක් තියෙන. එහෙම නෙවෙයි කුසමරල්ල පටන් ගැනීම තමයි මුල කුසමරල්ල යම් පවතින එක තමයි මැද කුසමරල්ල විහිල ඉවරමයි කියලා කියන එක තමයි අග. එක හුදුමරල්ල තමයි ආ හුදුමරල්ල කුසමරල්ල කියලා කියන මාත්‍යා අපි දැන් කුසුමර කුසුම ගන්ධ එකක් උඩට යනවනේ. ඒ උඩට යන්න උඩට යන්නේ එක එක පාරක්. හුස්ම ගන්නවා. එක එක හිතුම් හුස්ම හුලම් පාරක් යනවනේ එක. ඒ එක ඇතුළට යනා එක හුලම් පාරක් එක ආස්වාසය. ආස්වාස වායු ගන්නයි. ඒක තමයි නේද? පිටවි යනවා නම් ඒ පිටවි යන එක තමයි ආස්වාස හුස්ම ගන්න. හුස්ම රැල් මේ ආස්වාසයකට ප්‍රස්වාසයකට සම්බන්ධ කරලා බලනකොට ඔය විදිහට. මේකේ ගැටලු ගන්න තියෙනවද? ඔව් කමන්නේ තියෙනවා. ඒක එච්චරම සතුටින් ජීවත් වෙන එකට බලාගෙන ඉඳීම තමයි මට වැදගත් වෙන්නේ. ඔන්න කොකෝ මුල කොකෝ අහ කොකෝ කොකෝ කියන වෙනකොට මහන්සියක් වෙලා ඉඳාවක් කියලා මේ මේ එහෙම එකක් වෙනවා. ඒක විචාරු මේ මේ ස්වභාවය නේදේ ඒකේ ඇගේ හැටියට ඒකේ වෙන ඒක ඇත්ත වශයෙන්ම ඔය සමහර භාවනා කරන අවස්ථාවලදී ගුරුවරු ඒ භාවනා යෝගීන්ට කුසුම රැල්ල හසු කර ගැනීම සඳහා මුලද මැදද අගද කියලා සඳහන් කරලා ඒ විස්තර කිව්වට දැන් දේශනාවෙම මේ ආගාධ ප්‍රස්වාසයේ සබ්බකාය පරිසංවේදී කියන වචنين තිබුණම එකද ආයේ මේ මුලද මැදද මූලම් මැදියේ මේ එහෙම නැත්නම් ඕදානම් කියලා එහෙම නැහැ. ඒක අර කෙනෙකුට අර විස්තර කරලා දෙන්න ඕන නිසා ගුරුවරුන්ගේ විස්තර කතන තියෙනවා. ඒකට උට අර ඒ සමහරුත් එහෙම ලේසියිනේ ගන්නද ඒක නිසා මොකද නැත්තම් සබ්බකාය ප්‍රතිසංවේදී කියන එක තමයි සබ්බකාය ප්‍රතිසංවේදී වෙනකොට මුලත් වෙන්න ඇති මැදත් වෙන්න ඇති අරත් වෙන්න ඇති සම්මිතාවේ යනවා. ආ. ආස්වාදයේ නතකොට ආස්වාදයේ මුලදම අදගෙන ඉන්නවද නැත්නම් ආස්වාදයේ ඇවිල්ලා ඒ අවේදිකාවට ඇට වදින හරි වදින දැන කියන ඉතරදී කියනවා මම තේරෙනවා ඒක දෙකක් දෙන්නේ කිව්වොත් නම් ගැලවෙන්නේ ඒක තේම ගත්තේ ආස්වාද ප්‍රස්වාද කිරීමේ කුසුමත පාස්මාස ප්‍රස්වාද කිරීමේදී අපි විශේෂයෙන්ම හුලං රැල්ලත් එක්ක තමයි මේ වැඩේ යෙදෙන්නේ. ඔතන තියෙනවා මේ සමහර කෙනෙකුට මේ කුසුම රැල්ල වදිනකොට ඒ වැඩිමත් එක්ක වැදෙන තැන සමහරු සියුම් ගිහිල්ලා අල්ලනවා මේ එතන හැප්පෙන පටවි ධාතු වගන. තේරෙනවද? දැන් අපි අයියෙන් වාහනයක යනකොට අපිට හයියෙන් හුලං පාරක් වදිනවා. ඒ හුලං පාර වදිනකොට අපේ ඇඟට ටිකක් තෙරපීමක් ඇති වෙනවා. තෙරපෙන සද ගතියක් ඇති වෙනවනේ. ඒ සද ගතිය කියන එක ඇවිල්ලා පටවි ලක්ෂණයයි. ඒ සද ගතිය දැනගන්නවා කියලා කියන්නේ පටවි ගුණය දනවා. දැනගන්නවා කියන එකයි. අර කෙලවෙන චලන අර පාරක හිත තියාගෙනම ඉන්නවා කියන එක ඇවිල්ලා කුලව දැන ගැනීමයි. අපි ආස්වාද ප්‍රසආද කිරීමේදී අර ස්පර්ශ වෙන තැන ස්පර්ශ වෙන තැනක් අපි හරියට නිකන් නිකන් සරලව දැනගන්නේ කුසුම රැල්ල කියන එක වැඩින කුසුම රැල්ල කියන එක පහසුවෙන් දැනගැනීමේ පහසුව සලකගෙන මෙතක නෑ එහෙම නැතුව අර කුසුම රැල්ල වැඩින තැනම තම ඉන්නවා කියන එක නෙවෙයි. චික වේලා කොහොම මෙහෙම එකක් වෙනවා වචනෙන් කියනවට වඩා ඔබ ප්‍රායෝගික කරනකොට තමයි ඔය ඔය එක එක දැනෙන්නේ. ඔව්. ඒක වැහුවට වැහුවට කමක් නැහැ නේද? ඒක එතකොට ලූස් ගැටියක් තියෙනවා. ආස්වාද ප්‍රස්වාසයේ අපි ඉන්නේ ඇත්ත වශයෙන්ම හුස්ම රැල්ල. හුස්ම රැල්ල ගමන් කිරීමේ ස්වභාවයක් එක්ක. එහෙම නැතුව අර අපි මේ උසම රැළ ගමන් කිරීමේ ස්වභාවය හසු කරගන්න නිකම් පොඩි උපකාරයක් උදව්වක් හැටියට කලකාගෙන තමයි අර ඉස්සර වෙලාම වැඩෙන හැටියට වැඩෙන තැන පොඩ්ඩක් බලාගන්න. හැබැයි ඒක කන්ටිනියු කරන්නේ නැහැ. ඒක ටිකක් ඉස්සරහට යනකොට ඕක අතහැරලා හුස්ම රැල්ල එන යන හැටියට හොඳට තේරෙනවා දැනෙනවා අර හුස්ම රැල්ල හැපෙන තැනයි කියලා කියන්නේ මොකද්ද ඒක ඒකෙන් දැනෙන්නේ මොකද්ද පටවි ගැතිය කාය ස්පර්ශයක් කියන්නේ ඒ විදිහට. ආ තව එකක් තියෙනවා. අපි හුස්ම ගන්නකොට යම් කිසි විදිහකින් සීතලක් දැනෙනවා. සීතලක් දැනෙනවා. ඒ සීතල දැනෙනකොට ඒ සීතල ඇල්ලුවා නම් ඒ හුස්ම අල්ලගන්නේ. ඒ සීතල දැනගන්නවා කියලා කියන්නේ ධාතු ස්වභාව දැනගන්න. පතු ව්‍යාපෝ එකේ තේජෝ ධාතුව තමයි විදිහට ගන්න. සීමෝ කියන්නේ. ඒක නිසා ඒ තරම් දීපේ ඒ තරම් බොහොම සියුම්ව හිතන්නේ නැතුව අර පොදු වෙන හුස්ම රැල්ල කියන්නේ ආන්නේ ඒකට හිත අල්ලවා ගැනීම තමයි මේ ආනාපානසති භාවනාවේ සරලම බොහොම පාඩුව. ඔව් මහත්තයා එහෙම තියෙනවා. ඔව් ඔව් මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට ගිහිල්ලා බැලුවන් පස්සේ තියෙන ඔක්කොම ආස්වාස ප්‍රස්වාස කියන එකනේ තියෙන්නේ දීගංවා පටන් ගත්තොත් දීගංවාස සම්සෝ දීගංවා පස සම්සෝ රස්සංවාස සම්සෝ රස්සංවා පස සම්සෝ කොහොම පටන් ගත්තාන් පස්සේ ඒ හුස්ම රැල්ලේ තිබෙනා වූ කෙටි බව හුස්ම රැල්ලේ තියෙන දිග බව හුස්ම රැල්ලේ තිබෙනා වූ ਸਰව සම්පූර්ණ ගතිය දැකීම තව වචන ප්‍රමාණයකුත් තියෙනවා ඒකේට යොදලා ඒකත් මම පස්සේ කියලා දෙන්නම් ඒකේ තරම් මේකක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ භාවනාව පටන් ගන්නේ ඊට පස්සේ ඊට පස්සේ ඒකේ තිබෙනා වූ සංසිඳී ස්වභාවය දැකීම. ඒවා මෙතක අපි අර ලස්සන මේ මෙහෙ තියෙනවා ලස්සන වචන තියෙනවා. ඒ වචනයක් ගිහිල්ලා අපි සමාජගත කරාන් පස්සේ මිනිස්සු ඒක යහුවෙනවා. ඊට පස්සේ අර වචනයක් එක්ක ඒ වචනේ අනුසාරයෙන් මේ මොකද්ද කියලා ඊට පස්සේ ඒක හොයන්න යනවා. ඒ හොඳට පිළිසුදු දේශනා කරන ධර්මයේ හොඳට හොඳට සජීවීව තියෙනවා. අපි ඉන්නෝනේ එතන. ආශ්‍රව ශේවීමක් වෙනවා ආනාපාන සතියෙන් වෙනවා සම ඉස්සරහට. ඉස්සරහට ගොඩාක් වෙනවා මම මේක ඒක ප්‍රශ්නයක් හැටියට සටහන් කරන් තියාගන්න. එතකොට මම ඒක කියන්නේ. ඒක හොඳ දෙයක්. මම ආනාපානසතිය පරිච්ඡේදය බලන අවස්ථාවක වේදනාවක් දැනුණා. ඒකත් ඒක සමහර අවස්ථාවල කියලා තියෙනවා පොත්වල තියෙනවා ඒක වේදනාව වේදනාව වේදනාව කියලා දැනගන්න. ඔව්. එහෙම දැනගන්නවා නම් එයා කියනවාද පිටේ එහෙම නැතුව ඒක ඒක දැනගන්න වේදනාව අනුනාගෙන නැවතත් ආනාපානසති භාවනා කියනවා. ඔය චරිතානුකූලව ඔය කරන කීපෙම හරි හැබැයි සමහර අයට තියෙන මහත්ය මේ සමහර අයට තියෙනවා වේදනාව දැනගැනීමේදී ඒ වේදනාවට නමක් දාන්න පුළුවන් නම් ආන්නේ ඒ නමක් දාලා මෙනෙහි කරනකොට එයාගේ හිතට ඒක හොඳට අහු වෙනවා. අපි හිතමු වේදනාව දැන් මේ වේදනාවක් දුක් වේදනාවක් දැනෙනවා. ඒකට ඒක වේදනාව වේදනාව වේදනාව කියලා ඒ වචනයත් එක එයාට එහෙම යනකොට එයාට ඒක මේ හොඳට දැනෙනවා. හැබැයි සමහර අය ඉන්නවා හිතේ වචනේ කියන එක නැතුව එයාට වේදනාව වේදනාව කියලා කියන්න ඕනේ නැහැ. එයාට හිත එතෙන් හැරෙවුවම පස්සේ වේදනාව ස්වરૂපය හොඳට දැනෙනවා. ඒක නිසා ඒ වගේ අයට වේදනාව කියන වචනේ මූලන්ත සහ හිතින් කියන්න අවශ්‍ය නැහැ. එහෙමයි තියෙන්නේ. ඒක දැනගෙන දැන දන්න මාත්‍රයෙන් ඇති. ඒ වේදනාව කියන ස්වභාවය දැන ගැනීම මාත්‍රයෙන් ඇති. ඒ වේදනාව. සත්‍යයක් ලැබුණේ මොකද්ද? වචනෙන් කීමයි වේදනාව දැන ගැනීම. ඔව්. ඒක සමහර අයට තමයි කියන්න ඕන. සමහර අයට අවශ්‍ය නැහැ. සංඥාවක් තියෙනවා. එතන සංඥාවක් තියෙන වේදනාවක් අත්කලම වෙනම කොටු කොට ගන්න ගැතියක් තියෙනවා. ඒ ඊළඟ වෙනස් වීමක් අවශ්‍ය නැද්ද සමහර විට අපි නම් මේකට උදාහරණයක් අපිට ඒක දැනෙනවා. ඉරියව්ව වෙනස් කරනවා. ඉරියව් වෙනස් කරන්නට ඉරියව් වෙනස් කරන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි ඉරියව් වෙනස් කරන්නේ කරන්නම දෙයක් නැත්තම් ඒ කියන්නේ දරා ගන්නට බෑ ඊට පස්සේ අර භාවනාව කරන ඒ ධානාපාන සතිය කරනවා ආනාපාන සතියට හසුරුවා ගන්නට බෑ එහෙම වුණාම මේ වේදනාවට ගොඩාක් හිත යනවා එහෙම ඉස්ස අවස්ථාවකදී ඒ ආනාපාන සතියේ හඳුනා ගන්නට පහසුවක් හැටියට තමයි පොඩ්ඩක් වෙනස් කරන්නේ. හැබැයි සතිපට්ඨානයේදී දරා ගන්න පුළුවන් නම් ඒක එහෙම වේදනාවක් ආවට ඒ වේදනාව දිගේ ගියාට ආනාපාන සතිය අඩු නැති වුණයි කියලා අඩුවක් වෙන්නේ භාවනාවෙන් කියලා. වේදනාව උදාස් වෙර ගන්න බැරි නම් පහසුව සලසා ගැනීම සඳහා විතර පොඩ්ඩක් මේ සියයව වෙනස් කරනවා. හැබැයි Taman දැනගන්න ඕනේ මේ Taman දැනගන්න ඕනේ Tamanගේ කය ගැන. තම Taman තමයි දන්නේ මට මේ ඉරියව්වේ කියම පොඩක් ඉන්න පුළුවන්. මේ ඉරියව්වේ කියම් පස්සේ වේදනාව වැඩි. මේ ඉරියව්වේ කියම් පස්සේ ටිකක් යනකොට මේ කකුල් කපේනවා වැඩි. ඔය විදිහට මේ Tamanගේ ශරීරය ගැන දන්නවනේ. ආන්න ඒ දැනගෙන දැනගෙන ඉන්න නිසා පහසු ඉරියව්වක් පහසු විදිහට වැඩි වේලාවක් පවත්වන්න පුළුවන් විදිහට ඉරියව්ව තෝරා ගැනීම ඒක තමන්ට පාඩය. ඒදි හොඳයි. අපි එහෙනම් භාවනා කරමු.